දැයි ගෞරවනීය පී ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද මාර්තු මාසේ 26 වෙනිදා මේ වෙලාව වෙන් කරගෙන තියෙන ධර්ම සාකච්ඡාවක් සඳහා ඉතින් දීර්ඝ හඳුනාගීමක් අවශ්‍ය වෙන්නේ කවුරුත් වගේ දන්න නිසා අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු ධර්ම සාකච්ඡාව. අවසරයි අපේ හඳුනේ ගරු ස්වාමින් වහන්සේ මම නවක යෝගිනියක් වශයෙන් භාවනාවේ වරණත්ලේ ආනාපාන සති භාවනාව යෙදෙමින් සිටින විට මට හුස්ම ගැනීමේ අපහසුතාවයක් දැනුනි. මම රෝගී අපහසුතාවයකින් වරණත්ලෙස්සෙම පෙළුණේද නැත. එනිසා මේ ඇයිද කියා වැටුනේ නැත. මදක් දැස් පියාගෙන සිටියා. එසේද සිටීමට අපහසු හේයින් දැස් විවර කරගත්තා. ඒත් හුස්ම තදවීම කනස්සලු ගතියක් දැනුණා. මාගේ මේ ගැටලුවට අනුග්‍රහක සමාන අනුග්‍රහයේ කාරණක ලබා දෙන මෙන් ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ස්වාමින් වහන්සේට නිවන් සෝයම ලැබීමට ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ කියන්නේ භාවනා කරනවා කියලා ගත්තොත් හුස්ම ගන්නවත් බෑ අපිට. එච්චරයි කියන්නේ. මේ භාවනා කරන්න ඉතලාට ෂෝක් එකට හුස්ම ගන්නවා. භාවනා කරන්න ගියාම හුස්ම ගන්න බෑ කියලා. ඉතින් බලන්න ඕනේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඒක ඇත්තටම සාමාන්‍ය බුද්ධි ප්‍රශ්නයක් ඕනම දෙයක් හිතට ගත්තොත් ඒ දේ කරන්න බෑ නිකන් යන්න ඇරියොත් කරන්න පුළුවන් ඒක නිසා කියනවා පඬිතයන්ට ඒ දණ්ඩ යන්න බෑ සාමාන්‍ය ඌර බල්ලෝ එළුව යනවා පඬිතට බයක් තියෙනවා වැටෙයි දෝ හැලෙයි දෝ කියලා ඉතින් බය වෙනකොට ඒ දණ්ඩේ අඩිය තියා ගන්නත් බෑ ඉතින් ඒ නිසා අපි සක්මන කරන්න ගියත් මේ සාමාන්‍ය පොළොවේ ඇවිදින්න පුළුවන් සක්මන් භාවනා කරපුවා කරනවා කිව්වහම බුදු විදියට මේක හිතට ගන්නවා. ඉතින් හිතන්න කොච්චරක් ඒ හිතේ ආතතිය නැතු මේක සාමාන්‍ය දෙයක් බවට පත් කරන්න අපි කොච්චරක් භාවනා කරන්න වෙයිද? අර කියලා තියෙන විදිහට ඇස් දෙක ඇදීම. එහෙම නැත්නම් සාමාන්‍ය විදිහට කටයුතු කරන්න ගියාම ওই කනසල්ලක් හෝ ওই ආතතියක් මොනක්වත් වෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට මේ Taman දිහා Taman බලන බැල්ම ආපසු හැරිලා බලන දේ ඒ තරම්ම ද්වේෂ සහගතයි. ඒ තරම් මේකට අපි වෛර කරනවා. ඒ නිසා ඒක බලනකොටත් බීතියක්. ඇද්දක වහගන්න එකත් බීතියක්. මොකද අපිට පේන්නේ එතකොට ඇතුළ විතරයි. ඒ වෙනුවට බාහිරේ බලන එකයි තියෙන්නේ. ඒක නිසා පළවෙනි දවස් කීපෙදී භාවනා කරනවා කියලා පුදුම විදිහට අපේ හිත නිකන් කෝල ගති පානවා, කෝඩු ගති පානවා. ඉතින් ඒක නිසා මේ භාවනා පිටිසකට පුරුදු වෙන එක, භාවනා මධ්‍යස්ථානට පුරුදු වෙන එක, ඉඳගෙන ඉන්න පුරුදු වෙන එක ඇස්තු අහගෙන සතුටු වෙන්න පුරුදු වෙන එක. දැන් හුස්ම ටිකක් බලලා මේ ඒක දිහා සතුටු වෙන්න පුරුදු වෙනවා කියන එක සාමාන්‍ය බුද්ධිය වුණාට ජීවිතේ හැබෑ වෙනසක් ඇති කරනවා. ඒ නිසා ඒගොල්ලන් තමයි ඇත්තටම මේ වගේ භාවනා මධ්‍යස්ථාන වලින් උපරිම සේවයක් සිද්ධ වෙන්නේ. තමන්ට නිසි පරිදි නිසි තමන්ගේ ආර්ය පරිශ්‍රණය කරලා බලන්න පුළුවන්. ආනාපාන සති කරනවා කිව්වොත් හුස්ම ගන්නත් බෑ. එපා හුස්ම ගන්න යන්න එපා ඉඳගෙන ඉඳලා හොඳට බලන්න මම මෙතන සුවසේ වාඩි වෙලා ඉන්නවද කියලා හුස්ම වැටෙන්නේ නැත්තම් ඒක ඉතින් ශරීරයට අයිති වැඩක්. Taman බලන්න යන්න එපා හුස්ම දිහා. මේ සාමාන්‍ය විදියට වාඩි වෙලා මට මම මෙතන ඉඳගෙන ඉන්නවා. ඉන්න දැනුම මේ කය පිළිබඳව දැනීමට හිත යොදනකොට හුස්ම ස්වභාවයෙන් වැටෙනවා. ආනාපාන සති භාවනා කරනවා කියලා මොන්නම විදියකින්වත් අර ස්වභාවික හුස්ම වෙනස් කරන්න එපා. ඒ වැටෙන හුස්ම දිහා බලන එක විතරයි තියෙන්නේ. ඒ බලනකොට වෙනසක් වෙනවා කියනවා බාලාංශ පන්ති වල නම් කියනවා එයා මගේ දිහා බැලුවා යමට විරිත්තුවා යාමට කොනිත්තුවා කියලා අපි බාලාංශ පන්ති වල ටීචර්ට මේ කියනවා අර ළමයි නැත්තන කේදලා පන්තියට ගිය ළමයි ඒ පළවිල ළමයි ඉන්නකොට අර ලොකු ළමයි මේ ඔකේ ඉන්නවා ටිකක් හිතුවක්කාර දරුවෝ උන් කරන්නේ අර කෝල වෙන එකට විනිත්තනවා කොරිත්තනවා ටීචර් දිහා බලනවා ඉතින් කියනවා මෙයා මයි දිහා බැලුවා එයා මගේ දිහා ගෙනිත්තුවා මට විරිත්තුවා කියලා ඉතින් ටීචර්ට ගිහිල්ලා මේ කෝලම් කරනවා මෙහෙටත් ආව භාවනා කරන ළමෙක් කෝල වෙනවා ගෑනු ළමෙක් බලනකොට මේ බස් එකේ යනකොට ඒ ගෑන් ළමෙක් නිතර මෙයා දිහා බලනවායි කියලා මූ ගෙදර ගිහිල්ලා කියලා අම්මා ඒ ගෑන්න වගේ යාළුවෙකුට කියලා මූට නමක් දැම බලලයි කියලා. ඉතින් ඌ යට යන තැන බලලා කියලා නමත. ඉතින් මට ඇවිල්ලා කියලා මිනිහා මට ඇවිල්ලා කිව්වා. මේ මචං මට කියන්නේ බලලයි කියලා. මම මොකද කාරණාව කියලා. ඉතින් ගෙදර බය වෙච්චහන් දුවගෙන එනවා මෙහෙට. කෝලකම තමයි එන්නේ අර යන්න එන තරක් නැතිකමට. හරි කුල ඇති. ඊට අවුරුදු 30ක විතර පිරිමි ළමයෙක්ගේ නම බලලා කවුද ඒ ළමයා දිහා බලලා එයාගේ හුස්ම දිහා බැලුවයි කියලා හුස්ම හිර වෙනවා හුස්ම කෝල වෙනවා ඇඟට ටෙන්ෂන් එනවා විහිළුවක් නෙමෙයි ඒක වෙච්ච කෙනාට හොඳට ඕම තේරෙනවා මේ හුස්ම ප්‍රශ්නයක් නැහැ නැත්නම් ඒක දිහා බලන්න ගත්තොත් ඒක කෙලින් ඇවිද ගන්න බැරි වෙනවා හරියට සබ කෝලයට යනවා වගේ සබයකට ගිහිල්ලා කතා කරන්න බැරුවා වගේ පිරිසක් මැදට යන්න බැරුව වගේ මේ ටික ගොඩාක් කල් යනවා යන්න මොනම පිළිමක්වත් ඕනේ පෙන්වන්න ඕනේ මේ සත්‍ය දකින්න තියෙන අකමැත්ත. අපි සත්‍යයට ඒ තරම්ම අකමැති. ඒකට පුදුම ද්වේෂයක් කරනවා. වර්තමාන මොහොතේ මම මෙතන ඉන්නවා කියන එකට අනිකුත් සියලු ශිල්ප වලට දක්ෂයි. හැබැයි මම දැන් මෙතන කියන එකට බයයි. එතන හුස්ම දිහා බලන්න බයයි. හුස්ම ගත්තට කමන්නේ බලන්න එපා. මට මේක තමයි මේ කෙලෙස් වල ස්වභාව කිසිම හේතුවක් ඇතුව නෙවෙයි අපිට වද දෙන්නේ හැබැයි පෙලීමක් තියෙනවා ඒව අපිට වද දීලා පෙළනවා නමුත් බලනකොට හුඹස් බයක් තියෙන්නේ ඉතින් ඒකට අපි සරුවචනාංශි කියලා තියෙනවා මාව අදාහ ගන්න මේ ටිකට හිත හයි වෙනකන් අපි මේ කරන්නේ සරුවචනාංශික වැඩක් ධර්මයේ වැඩක් සංඝයාගේ වැඩක් කියලා බුදුහාමරගේ බුදුහාමරන් කෙරේ පිළිවන් ශ්‍රද්ධාව අපි ණයට ගන්නවා ණයට අරගෙන කරගෙන ගියාට පස්සේ ඒක පේන්න පටන් අර ගන්නවා නිකන් කෝල ගතියක් තියෙන මේකට උපදේශයක්වත් එහෙම නැතුව වෙන කරන්න වෙනම සාන්ති කර්මයක් ඇත්තේ නැහැ හුඟ දෙනෙක් ඒ නිසා කියනවා ඇස් දෙක අරගෙන හුස්ම දිහා බලන්නයි කියලා පිටියකට මීටර එකමාරක් විතර ඉස්සරහා වාඩි වෙලා උද කෙලින්ම පිටිය දිහා බලාගෙන කවුරක්වත් නැහැ ඇස් දෙක අරගෙන ඉඳගෙන ඉන්න ඉරියව්ව දිහා බලන්න හුස්ම දිහා බලන්න මොකද ඇස් දෙක වැසීමත් ඒකටම හිත යොමු කිරීමත් නිසා අඩු ගානේ හුස්ම ගන්නවත් අපිට බෑ. එච්චරයි කියන්නේ. ප්‍රകൃතිය හුස්ම ගන්නවත් බෑ අපිට අනිත් තරංගන අනිත් දක්ෂකම් කරන්න පුළුවන් වුණාට ඒ නිසා මේක නිකන් හුඹස් බයක් විතරයි. ඒ නිසා ශ්‍රද්ධාව තමයි මේ වෙලාවේ තියෙන එකම ආයුධය බුදුජානනාංශගේ කෘත්‍යයක් කරන්න කියලා බලන්න නිදර්ශනයක් විදිහට පිටිය දිහාවට හැරලා වාඩි වෙලා පරිශන මට්ටමක පිටිය දිහා බලාගෙන ඇද්දක අරගෙන මම ඉන්නේ ඉරියව මට බලන්න ඉන්න පුළුවන්ද ඊට පස්සේ එන හුස්ම දිහා බලන්න පුළුවන්ද කියලා මේක හිතේ තියෙන බය අරින එක විතරයි කරන්න තියෙන විශේෂ කියන කරන දෙයක් ඇත්තේ නැහැ ගරුතර ස්වාමින් වහන්සේ මම කරන්නේ ආනාපාන සති භාවනාවයි. ඊට ඉක්මනින් සමාධිය ලැබේ. ඉන්පසු ඊතා ඉක්මනින් ආනාපානය නොදැනෙන තත්ත්වයටපත් වේ. මේ කීපවරක්ම සිදුවේ. ඒ අතරතුර කාලයේ කිසිවක් නොදැනේ. හොඳින් නිින්ද ගියාක් මෙනි. සමහර විට ඔළුව කඩා වැටේ. නමුත් ඒ සමගම අවදි වන්නේ ආනාපානයටයි. වෙනත් සිතුවිලි කිසිවක් නැත. නැවතත් තප්පර 5කින් භාවනාව අතරතුර නොදැනී යයි. පින්වත් ස්වාමින් වහන්සේ මෙම தત્ත්වය කුමක්ද? ඉදිරියට යා යුත්තේ කෙසේදයි ගෞරවපූර්වකව පැහැදිලි කර දෙන්න. ඔබට නිවන් සුව. මෙතනදී ආනපානෙට නෙමෙයි බයක් ඇතිලා තියෙන කිසිවක් නැතිකමට ආනපනෙ ගෙවුනට පස්සේ ඇති දෙයට අවදි වෙන්න දන්නේ ඒ නිසා හිත වංචනික වැඩ වශයෙන් හැංගී ගන්නවා ලීන භාවයටපත් වෙනවා එහෙම නැත්නම් ඒ දේ බලන්න බෑ කියලා හිතේ ලොකු බීතිකාවක් තියෙනවා ඒ කියන්නේ අලුත් දෙයකට ඇති බය නව මුදයකට ඇති බය කෙලස් නැති තැනකට ඇති බය එනි ප්‍රතිපදාව නිසා එතෙන්ට යනවා ගියාට මොකද ගිය ගම ගියාට වැඩි වේගෙන් ආපහු වෙනවා එහෙම නැත්නම් පිටපාරකට දානවා ඒ නිසා ලක්ෂ වාරයක් මේක කරලා යමක් තියෙනවා නම් තියෙන්නේ කෙලස් යමක් තියෙනවා නම් තියෙන්නේ දුක් යමක් නැත්නම් එතන කෙලස් නෑ යමක් නැත්නම් එතන දුක් නෑ ඒක මැරෙන්න ඉස්සලා මේ ජීවිතය අත්දකින්න පුළුවන් ඒක දුන්නට අපේ හිත තෑග්ග දුන්නට බාර ගන්න කැමති නැහැ. ඒක නිසා ඉස්සලා ප්‍රයත්නේ තෑග්ග ලැබෙන බවට කටයුතු කරන්න ඕනේ. ඒකලා ලෑස්ති වෙලා යන්න ඕනේ. එහෙමනම් ලෑස්ති වෙන්න ඕනේ ආනාපානේ කීකට වෙනකොට සියුම් වෙනකොටම දැනගන්න ඕනේ මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා මේක නැති තැනට එනවා. කොතනීද මේ ඇති තැන ඉඳලා නැති තැනට තට්ටු මාරුව සිද්ධ වෙන්නේ? කොතනද මේ තඩ මාරුව සිද්ධ වෙන්නේ? වෙනස සිද්ධ වෙන්නේ? එතකොට ද්‍රව්‍යයෙන් අද්‍රව්‍ය මැවෙන තැන එතන. ඊට පස්සේ අද්‍රව්‍යයේ ඉඳලා ආය ද්‍රව්‍යයට මැවෙන තැන ආයෙත් බය වෙලා නැගිටිනවා. ඒ සිද්ධිය අපිට මතකයි. නමුත් අද්‍රව්‍යයේ ඉන්න ටික ඉඳුරන්න ගෝචර වෙන්නේ නැහැ. ගෝචර වුනේ නැති වුණාට ਸਰවඥන්සේ සාක්ෂි වෙනවා මේකට අවදි වෙන්න පුළුවන් කියලා. අවදි වෙන්න ද්‍රව්‍යයට එන්නරින්න අද්‍රව්‍යයට එන්නරින්න ද්‍රව්‍යයට එන්නරින්න අද්‍රව්‍යයට එන්නරින්න මේ දෙක පුරුදු කරන්න ඕනේ. දෙකටම සමහිත එනකන් මේක සාමාන්‍ය ප්‍රාසය දැනවීම සඳහා භාෂා හැසිරවීම සඳහා කියන්නේ නින්දට අවදි වෙනවයි කියලා. නින්ද කියන්නේ ඇත්තටම අවදිභාවයේ අනිත් පැත්ත. නමුත් නින්දේ ඉඳන්දි මම නින්දේ ඉන්න බව දන්නා වගේ සංඥා කිසිත් නැති තැනට බර බිම තියපු තැනට රූප රූපණේ නොවන තැනට වේදනා වින්දනයක් නොකරන තැනට හිත ගෙනිච්චට <coughs> ඒ දෙයට බීතිකාවක් ඒ දෙයට කෝල ගතියක් තියෙනවා. ඒ නිසා ඒක වෙනුවට වීරත්වයේ තියාගෙන මම කවදාද මේකට විවෘත වෙන්න ඕනෑ කියලා අරමුණ පේන නොපෙනෙන පේන නොපෙනෙන දෙක ලක්ෂ කෝටි වාරයක් පුහුණු කරන්න කියන එක තමයි ආනන්ද සප්පාය සූත්‍රයේදී සරුවචන්සේ පෙන්නන නිසා මේක භාවනා ජීවිතේ භාවනා නාඩගමේ ඒක වැදගත් ජවනිකාවක්. දැන් තියෙන එකට මූණ දීමේ ශක්තිය. ඒක බාර ගැනීමේ ශක්තිය. ඒක සඳහා ලොකු ස්වාමීන් වහන්සේ දීපු එකම උත්තරේ තමයි අශීරු තත්ත්වයට ලෑස්ති වෙලා යන්න. මට මෙහෙම ගියාම මේක නොදෙනී යනවා. කලකොල වෙන්න එපා. හිත අවුල් කරගන්න එපා. ආයෙ පෙන්නුනයි කියලා කලබල වෙන්නත් එපා. පෙනීමයි නොපෙනීමයි දැනීමයි නොදැනීමයි නිින්දේ වගේ අවදි වගේ මෙන්න මේ දෙකට නොසැලෙන தત્ත්වය තමයි අෂ්ටලෝක ධර්මේ කම්පා නොවන தત્ත්වය කියන්නේ. ඒක ඉතින් භවනා ජීවිතයේ අවසාන කෙලවර. දැන් ඉතින්ද ගෙනල්ලා ඒ පාඩමයි දැන් මේ ඉගෙන ගන්නේ නිත්‍යපතා භවනා කරන්න. එක පරියන්කයක් ඇතුළත 10 15 සැරයක් මේක වෙනවා. ඒ වගේ අරමුණ පේන නොපෙන දෙකට සමහිත එනකන් ඉදිරියට යනවද්ද ඒ සඳහා තමන් කුමක් කළ යුතුද මම මේක සඳහා ලෑස්තිද කියන එක හැම මේ අකරතැබ්බේකදීම උරගාගා ගලගගා බලන එක තමයි කරන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම සක්මන කර විටදී ඔසවනවා, දික් කරනවා, තබනවා යනුවෙන් කලක් මෙනෙහි කළමි. දැන් වට දෙකකදී පමණ පාදයේ මෙනෙහි කිරීම නොමැතිව ඉබේ ඉදිරියට යයි. මෙය පය භාගයක් පමණ කල පසු මම පරයන්කට වාඩි වෙමි. මම පිම්බීම හැකිලිම කරමි. ඒ ඊතා ඉක්මනින් සංසිඳී සිත සංසුන් වේ. කයද නිශ්චලය. මුලදී ඇති වූ වේදනා නැත. මෙසේ පැයක් එකක් පැයකමාරක් සිටිය හැක. අරමුණද සංසිඳී ඇති මම ඇත. මම මෙසේ ඉතා ශාන්ත තත්වයකට ආවත් පායට ගැටීම හෝ ඇලීම නොකරමි. එදිනදා වැඩවලදීද දැන් සතිය බොහෝ දුරට ඇති බව පෙනේ. වෙනදා ප්‍රශ්නවලදී ඇතිවන ගැටීම් වෙනුවට ද්වේෂය නැතිව කරුණාවෙන් යොසීමෙන් ඒවා විසඳා ගනිමි. මෙම සංසිඳීම වන අවස්ථාව තව තවත් දියුණු කළ යුතුද? ඔබ වහන්සේ දෙසූ පරිදි රූපස්කන්ධේ වේදනාස්කන්ධ ආදී ගෙවන් කරන්නේ මෙම සංසිඳීම නැවත නැවත ප්‍රගුණ කිරීමෙන්දයි කාරුණිකව පහදා දෙන්න. එදිනදා වැඩවලදී සතිය කැඩුන විට එය මම දනිමි. ටික ටික සතිය වැඩිම දියුණුවන බව දැනේ. වරණ ඇතුලේ එදිනදා වැඩවලදී පානික පිළිතුරක් පතමි. තිරුවන් සරණයි. ඔති මේ අහලා තියෙන ප්‍රශ්නට ඔව් කියන එකයි තියෙන්නේ. Tamanට බර අයින් වෙනකොට භාරය නික්ෂේප වෙනකොට සහැල්ලු ගතිය දැනෙනවා නම් තමන්ගෙම තමන් සාක්ෂි කරගන්නවා සූත්‍ර දේශනාවලින් ඉතින් තල්ලුවක් හම්බ වෙනවා. නමුත් Tamanට තම සාක්ෂි කරගෙන ඒක තව තවත් ඉක්මනින් වැඩි වේලාවක් පවත්වන්න වැඩි සුහදභාවයකින් ඇතිවීම සඳහා කල යුත්තේ කරන්න කියලා කියයි. ගරුතර ස්වාමින් වහන්සේ ආනාපාන සතියේ සිත පිහිටුවාගෙන තරමක් වේලා ගතවන විට බෙල්ල හිසේ සිට පහතටද උරහිස් දෙකද උර තල දෙකද විශාල සේ තෙරපීමක් බඳු වේදනාවක් ඇති වෙනවා. සතිය එතනට ගෙන ගිය තනින්ම වේදනාව නැති නැවත සිත අරමුණට ආවා. එසේ වේදනාවට සිත නොකර යොසා දරාගෙන සිටිය යුතුද? නොයසේ නම් මා කළ දේ හරිද? නුදුරු අනාගතයේම ඔබ වහන්සේට සත්‍ය අවබෝධ වේවා. දෙකම කරලා බලන්න වරින් වර එම පොඩි ඒකට සතිය පිහිටුවේ නැත්නම් ඔළුවේ මේ කෝණේ වෙනස් කිරීමෙන් බලන්නේ නැත්නම් ඒක දරාගෙන සිටීම බලන ඔය දෙකේ එකක්වත් ඉවසා දරා ගන්න බැරි තත්ත්ව නෙමෙයි. දෙකම Tamange ඉවසන්න පුළුවන් මට්ටමේ තියේදී Tamanට ඕන කරලා තියෙන විවේකයක් සැහැල්ලුවක් නම් පොඩ්ඩක් ඒකට ඔළුව කෙලින් කරගෙන නැත්නම් සතිය පිටුල අඩු කරගන්න. නැත්නම් මේක දිහා බලාගෙන ඉන්න ඕනේ නම් එහෙම කරන්න. කොයි එක කරත් ප්‍රශ්නයක් නැහැ. ඒක තමන්ගේ අධිකාරියේ යටතේ තියෙන්නේ. අවස්ථා දෙකේම ඉවසා දරාගත හැකි තත්ත්ව. මේකෙදී මේ වගේ වෙලාවල් වල තමන්ට රුචි විදියට කරලා තමන් සම්පූර්ණ වගකීමේ මේ කිරුවොත් මේක වෙනවා මේ කිරුවොත් මේක වෙනවා නැත්නම් වෙන්නේ නැහැ කියන එක අත්දැකීමට ලං කරගන්න. එහෙම නැතුව ඒවට කලින් නිගමනය කරපු ස්ථාවර ක්‍රම නැහැ. අහවල් දෙකලිය යුතු නොකලිය යුතු කියලා කිසිම ක්‍රමයක් නැහැ. සුදුසු දෙයක් කරලා ඒකේ ආස්වාද ආධිනව දෙක සලකා බලන්න ලොකු වෙනසක් වෙන්නේ නැහැ භාවනාවට. මේ දෙපාරක්ම සිද්ධ වුණා කියලා පසුපිට එළියලා තියෙනවා. කොයි කීප ඔක වෙනවා දිගින් දිගටම වෙනවා. වෙනකොට තමයි ඕන තරම් පදම පොළොස් සම්බුලේ හරියාගෙන එනකොට ලුණු ටිකක් දාන්න ඕන නම් ලුණු දාලා ජීව ගාලා බලන්න. වැඩි නම් වෙන පිළියමක් කරනවා. ඉතින් ඒ පොල් පොල් කැල්ලක් පොල් පොල් බෑවක් නමලා තිනවා ඇතුලේ. එතකොටත් ලුණු අඩු වෙනවා කියලා අම්මලා කියනවා මම දන්න වෙනවද කියලා. ඉතින් ඔව් එච්චර ඉතින් අම්මලා දන්න ඕකේ. අය ලුණු අපිට තියෙන්නේ ලුණු කාලා හොඳ නැත්තම් බයින් එක විතරයි. ඒක අම්මලා දැනගන්න ඕන ලුණු මැදලා නොදාපන්. දැන් තේ එකක් හදනවා සීනි වැඩින වතුරක් කරනවා. සීනි මැදලා සීනි දාපන්. ඕකට හරියට මේ පිපෙට් එකක් ගෙනලා අනුමාපනය කර කර සීනි මැනිල්ලක් නැහැ. ඒකේ කොයි එකත් අපිට දරාගෙන යන්න පුළුවන් නම් සියලු ඒ පරාසය ඇතුළේ තියෙන සියලු දේවල් අත්දැකීමට ලං කරගන්න කියන එකයි කියන්නේ. ගරු ස්වාමින් වහන්සේ ක්‍රියාපත මාරු කිරීම සතියෙන් යුක්තව කළ යුතු බව දැනගත්තත් සතිය මනාව පිහිටුවාගෙන භාවනා කරන විට නොදැනුවත්වම කෙලගිලීම හිස කඩා වැටීම විටක අත එසෙයි හිස කැසීම වැනි දේවල් සිදුවේ. මේවා සිදු වුණාට පසුයි සිහියෙන් දකින්නේ එතනදී සතිය කැඩේ. එදිනදා වැඩ කටයුතු වලදී ඉබේ පුරුද්දට කරන ක්‍රියා රාශියකි. මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. නෑ මේක උනාට සත්‍ය කැඩෙනවයි කියලා විනිශ්චය කරන්න වෙන්නේ නෑ. එහෙම නැත්නම් ඉබේ කරන දේවල් කවදාවත් කර්ම රැස් කරන්නේ අචේතනිකව සිදු වෙන්නේ. ඒක දැනගෙන කෙරුවත් දැනගෙන පශ්චාත්තාප වුණත් දැනගෙන නොකර හිටියත් බලන්න සතිය කැඩෙන්නේ නැහැ. සතිය කැඩනවායි කියලා හිතන එක තමයි උතන තියෙන ප්‍රශ්නේ. එහෙම මේ සතිය කැඩීමක් වෙනවා නම් ඉරියා වෙනස් වෙච්ච බව කියන්න විදියක් නැහැ නේ වාර්තා කරන්න විදියක් නැහැ නේ සතියක් නැහැ නේ. මෙතන එවන ලස්සන වැඩේ වෙලා තියෙනවා. නොසිතපු දෙයක් වෙලා තියෙනවා. ඒක වෙනම දෙයක්. නොසිතපු දේ වෙනවා කියන එක තමයි මේ අනාත්ම සංකල්පයේ හැටි. කමෙන්ට් වල දෙ වෙන්නේ මේ අන්තරේ සම්පූර්ණ මතක තියාගෙන මම යන ඇතුණාට වැඩ කරනවා. අපි හිතානේ ඉන්නේ මේක ඔක්කොම කවන්න, පොවන්න, නාවන්න සීරම මේ මම කියන සංකල්පය අවශ්‍යයි. ඒක ස්ථාවරයි, ඒක නිට්ටයයි, සුඛයි, සුබයි කියලානේ. බුදුරජාණන්සේ සඳහන් කරන මේ කිසිම මම ඒක අවශ්‍ය කරන්නේ නැහැ. කර්ම වේගයේ තියෙන තාක්කල් මේක වැඩ කරනවා. ඒක නිසා මම නැති වුණාම මේක කිසි ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා. දැන් ඕගොල්ලෝ ගෙදර නැති වෙච්චාම මේ දවස්වල ගෙවල් වල টොප් එකට වැඩ යනවා. අයි මේ මල හොන්තු ටික ඔක්කොම එක තැනකට ඇවිල්ලානේ. ආ ඉච්චරයි. දැන් ගෙදර ගිහිල්ලා බලන්න මොන හරි අඩුපාඩුවක් හම්බෙලා තියෙද කියලා. මොකක්වත් වෙන්නේ ඔය ගෙවල් වල ඉන්නේ මට ස්තුති කළා ලියුන් ගෙවන යන්තම් ස්වාමීන් වහන්සේ නිසා අන්තම් දවස් 3-4ක් යන්තම් ඉස්කරක් ගෙව හිටියයි කියලා. දැන් ගෙදර ඉන්නකොට ගම කරන බබා ආමි රාලහාමි කියලා උදේ පාන්දර නැගිටලා අමුඩ ගහගෙන අරුන්ට බැන්න කරන දඟලා කරන නටනවනේ. නෑ කියලා මොකක්වත් වෙන්නේ නෑ. මේ සීරම මැරිලා ගියත් ලෝකෙට ගාණක් නැහැ. අපිට නම් මහා ලෝක දෙයක් තමයි මැරෙනවා කියන්නේ. ඒ මොකද අපිට මේ ගැටෙන්න කට්ටිය නෑ ඊට පස්සේ එච්චර ප්‍රශ්න තියෙන්නේ. රණ්ඩු කරන්න කවුරක්වත් නෑ. ඉන්නකන් ඉතින් රණ්ඩු සරුවලේ වෙන් කරච්චලේ තියෙනවනේ. මැරෙන්න බලන්න දැන් මැරෙන්න බය නැතුව මං බය මං සාතික වෙන්න මොකක්වත් ලෝකෙට වෙන්නේ නෑ. ඒ වගේ මේ ශරීරයේ කර්ම ශක්තිය තියෙන තාක්කල් මොනම මම එකත් ඕනේ නෑ. මෙන්න මේ විහිළුව මෙන්න මේ මේ දේ පෙන්වන්නයි බුදුහාම කණ්ණාඩි මුලට අල්ලන්නේ ඔබ හිතලා කරත් නැති වුණත් මේ ශරීරේ පැවැත්ම හේම සිද්ධ වෙනවා ඒක නිසා නිකන් බොරුවට මේකේ අයිතිවාසිකම් කියන්න ගිහිල්ලා හිතුව විදියට වෙන්නේ නැහැ කියලා පශ්චාත්තාප වෙන්න බෑ කොහොමඩක්වත් ඔබ හිතපු දෙ වෙන්නේ නැහැ මේක කාගේදෝ පරණ හදාපු න්‍යාය පත්‍රයක දුවන්නේ කර්මජ හේතු නිසා චිත්තජ හේතු නිසා උතුජ ආහාරජ හේතු නිසා උඹ මේක නිකන් බොරුවට අයිතිවාසිකම් කියන්න කියලා හිත නරක කරගන්න එපා නිකන් යන්න අරපන් නිකන් හුස්ම ගන්න අරපන් නිකන් සක්මන් වෙන්න අරපන් ජොලියට වැඩ යන හුස්ම ගන්නකම් භාවනාවක් නැහැ හුස්ම ගැනෙනකොට භාවනා සිද්ධ වෙනවා සක්මන් කරනකම් හොල්මනක් විතරයි සක්මන හිබේ යන්න ගියාම ඔන්න භාවනාවක් අපිට බැරි දේ තමයි සක්මන් වෙන්න ඉඩ දෙන්න කැමති නැහැ. හැමදේම අක්ක යන්නේ එන්නේ කන්නේ බොන්නේ හරිම තාලෙටයි කියලා අම්මුතු තාලවල අක්කලා ගාව තියෙන්නේ. අයියලත් එහෙම තමයි. කවදාක ප්‍රകൃතියට යන්න දෙන්නේ නැහැ. ප්‍රകൃතිය තන්නේ කර සමබරයි. ප්‍රകൃතිය තන්නේ කරම නිදහසලා තියෙන්නේ. ප්‍රകൃතිය මලක් ඊට පානර පිපෙන එක තමයි. දියල්ලක් උණදලා පල්ලෙහාට වැක්කෙන එක තමයි ප්‍රകൃතිය කියන්නේ. ගංගා පහළට ගලන එක තමයි. කොච්චර సౌందర్యාත්මකද ඒ නිසා මොනම දෙයක්වත් මේ ශරීරේ කර්ම ශක්තිය තියෙන තාක්කල් අපි මොනවා කෙරුවත් ඒක ඒ විදිහටමයි ක්‍රියාත්මක වෙන්නේ ඒ නිසා භාවනාදි කරන්නේ හිතලා කරන දෙයක් වුණත් නොසිතා කරන දෙයක් වුණත් සතියට යට කරනවා මිසක්කා මේක මට වුණා මේක මම කළා මේක හරි මේක වැරදි නෙවෙයි සතියෙන් බලන්න නමුත් මේකේ නිරීක්ෂණයක් තියෙනවා එකයි ඒක පිටපත කියන තියෙන මට ඒව කරනවා සතිය කැඩෙනවායි කිය. අන්න ඒක ගැන විතරක් සතිමත් වෙන්න. මොකද සතිය කැඩෙනවා කොහොමද වාර්තා කරන්නේ? වාර්තා කරන්නේ ඒක බලන්න හිටපු ඉඳනේ. නමුත් ඒක නිකන් හරියට අර අරමුණ නැති වෙච්චාම මගේ හිත නින්දට ගියා කියලා වාර්තා කරනවා වගේ. නින්දට ගිහලා නැහැ. අරමුණ හිත හැංගිලා තියෙනවා. සතියත් මේ වෙලාවේ හැංගුණා කියලා හිතෙනවා ඇති. නමුත් ඒක ගැන හොඳට සැලකිලිමත් වෙන්න. මේ වගේ අමලියක්, නොවිය යුත්තක් නොසිතූ දෙයක් පාලනයෙන් තොරව යමක් තමයි සමන් තුලින් සිදු වෙනකොට ඒක ඇත්තටම සුවිශේෂී සතියක් තියෙනවා. පුහුණු කරපු සතියක් නෙමෙයි. ඒක නිසා නිකන් වාක්‍යයක් මතක තියාගෙන සරුවචාන්සේ දේශනා කළා තියෙනවා. අපේ හිතේ එකම චිත්තක්ෂණයක්වත් නැහැ සතිචෛතසිකේ නැති. ඒ බව දන්නේ නැතිකම තමයි තියෙන්නේ. ඒ නිසා අපි මේ තටමලා මහන්සි වෙලා භාවනා කරලා සතියට තන දෙනවා මිසක් සතිය අලුතෙන් ඇති කරන දෙයක් නෑ හැම චෛතසිකයකම හැම හිතකම සතිය තියෙනවා සතාධිපතිය සබ්බේ ධම්මා ලෝකේ තියෙන ඕනම ධර්මතාවයක ඕනම චිත්තක්ෂණයක සතිය අධිපතිකම් කරනවා අපේ මෝඩකමට අපි අඳුනගන්නේ අපේ මෝඩකම අපිට අපි යාට මුල් තැන දෙන්නේ එතකොට අවුලයි යෝගාවචරය කරන්නේ සතිය තියෙනවා දාන්නෝ ඒක තමයි මුල් තැන දෙන්නේ. එයා තමයි විනිශ්චය කරන්න දෙන්නේ. වෙන මොකක්වත් ගණන් ගන්නෑ. ශ්‍රද්ධාව තිබුණත් එකයි නැතත් එකයි. වීර්යය තිබුණත් එකයි නැතත් එකයි. සතිය නම් අත නෑර ඒ සතිය හඳුනා ගන්නවා. සතියට මුල් තැන දෙනවා. එයා දෙන ඕන විනිශ්චයක් බාර ගන්න ලෑස්ති වෙනකොට පේනවා. උප්පත්ති දවසේලා මැරණකම් සතිය තියෙනවා. ඒකට එළඹිලා නැහැ. ඒකට ගරු කරලා නැහැ. ඒකට තැන දීලා නැහැ. ඒක සමාදන් වෙලා නැත්තම් තිබුණට මොකද? අඳුනගත්තේ නැති නිසා නැති නැති බවට අඳුනගත්තට පස්සේ කල්ලි අවුලක් වෙනවා. සමහරවල් ලොක්කෝ ඉන්නවා මේ කන්නාඩි දෙක මෙහෙම නල්ලේ දාගන්නවා. ඒ නල්ලේ දාගෙන හැම තැනම හොයනවා කන්නාඩි දෙක නැහැ. දැන් හොඳටම දන්නවා කන්නාඩි දෙක නැහැ කියලා. ඉතින් දැන් මේකක නල්ලේ තියෙනකම් කොහෙ බැලුවත් පේන්නේ නැහැ නේ. පේන්න බෑනේ. ඉතින් කවුරු හරි මේ තද වෙලා නටනකොට මොකද සීයේ මොකද ආත්තේ මොකද මිනිස්සු කියලා වොත් බලබල්ලකෝ දරුවනේ මේ කන්නාඩි දෙක නැතුව කියනකොට අර මනුස්සයට බකස් ගාලා hina යනවා කන්නාඩි දෙක නල්ලේ දාගෙන ඉතින් හොයනවා නිකමට හරි කිව්වොත් අනේ සීයාගේ මෝඩකම කියලා හැරමිටියෙන් ගන්න ඉතින් ඈතින්ලා කන්නාඩියක් අල්ලන්න එකයි කරන්න තියෙන්නේ ඕන්න කන්නාඩි දෙක තියෙන තැන කියලා ඉතින් එතකොට මෙහෙම කරගත්තා ආ ඇත්තට එන්න දවසක් මේ වගේ මැද මිදුල තියෙන වටේට ගෙවල් තියෙන ගමක දවල් වරි ඔක්කොම ගොයියෝ ගිහිල්ලා කොම් හේන් කොටනවලු. ඉතින් ගමරාට මොකක් හරි අවශ්‍යතාවයක් වෙලා ගමරාල ඇවිල්ලා තිනවා ගම මාගේ බලන්න. ඇවිල්ලා ඉන්නලා ගම මාගේ වෙලාවේදී මේ හාල් කරනවලු. හාල් ගන්නකොට මේ අව්‍යර සැරට කොහොම හරි මේ ගමරාලගේ ගෙදෙට්ට වහලට ගිනි ගත්තලු. කමරාලය බය වෙලා ඉතිරෙලා කෑ ගහනලු පිරිමි කෙනෙක් වරෙල්ලා පිරිමි කෙනෙක් වරෙල්ලා පිරිමි කෙනෙක් වරෙල්ලා ගෙට ගිනි අරනිලා ගෑණි බැලුවලු මීයා මේ පිරිමි කෙනෙක් වරෙන් කියලා එළියට ඇවිල්ලා ඇයි යකෝ තෝ පිරිමියෙක් නෙවෙයිද කියලා ඇවලු බොලේ මතක නැති උනානේ බලපංකෝ ඕක කියලා වහලෙත් නගලා නිව්වලු ඒ පුරුද්දම තියෙන මොනවාරි වෙච්චාම වරෙන් කාට හරි කියලා කියන්නේ කමරාලගේ පුරුද්ද තියෙන ඉතින් එළියට බැල ගහ ගන්නවා පිරිමි කෙනෙක් වරෙල්ලා එක එක්කත් නැහැ ඔක්කොම හේන් කොටන්න කියලා ගෑණි කතාලේ ඇයි යෝධේ උඹ පිරිමියෙක් නෙමෙයිද කියලා. බලපංගේ යෝධිය මතක නැති වුණානේ කිව්වලු වහලෙන් නැගලා ලිව්වා. දන්නවනම් මට කළ හැකි මම කළ යුතුයි කියලා අපිට මේ ලෝකේ තියෙන ඔක්කොම ටික කරතයි. අපි හිතානින්න බෑ මේක මට වැඩ කාර්යයක් කරලා දෙන්න මේක අම්මා කරලා දෙන්න මේක තාත්තා කරලා දෙන්න ඕනේ මේක ඒ එතකොට කවදාකවත් කරන්නේ නැහැ. මම වැඩ කරන වෙලාවේදී මේ මයිත් එක වැඩ කරන සිකියුරිටි ඔෆිසර්ගේ ටේබල් එක යට තිබුණා හතර දෙනෙක් හිටියා. somebody, everybody, nobody and uh, anybody කියලා. ඒක වැඩක් තිබුණා anybody can do and somebody thought the other one will do ultimately nobody did it වැඩි සෙනඟ වැඩි වුණාට පස්සේ අරයා කරන්න ඕනේ මෙයා කරන්න ඕනේ කියලා බලබලා ඉන්නකොට එක් එක්කත් කරන්නේ අන්තිමට වැඩි අයාලයට යනවා ඈලියාවට යනවා එකයි නම් ඉන්නේ කරන්න ඕන උට ඔක්කොම ටික කරතයි. අන්න එහෙව් තැනක ශ්‍රම විභජනේ බෙදා හදාගෙන කරන එක තමයි ওই කියන දියුණුවේ රහස. ඒක නිසා මේ වැඩේ කිසිම මේ සතිය කිසිම ප්‍රයත්නකින් තොරව තියෙන එකක්. මේ ශරීරයේ පවත්තන එක සම්පූර්ණ මම නැති වෙලා කෙරෙනවා. වෙන විදිහට කියනවා මම නැති වෙච්චලා විතරයි මේ වැඩේ ලස්සනටම කෙරෙන්නේ. අනික හැම වෙලාවෙම මේක કૃතිමයි. ඒ නිසා සතියට තැන දීලා මේ වැඩේට යන්න ඇරලා මේක දිහා බලාගෙන ඉන්න. ඒකට කියනවා විපස්සනා කියලා අමතර දැක්මක්. ඉතින් එතකොට තමයි තේරෙන පටන් ගන්නවා මම මැරුණත් කර්ම ශක්තියෙන් ඒ වැඩ ටික වෙනවා. එතකොට කාටවත් පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ. මොකද කැමැත්තෙන් කරනවා, තකමැත්තෙන් කරනවා වෙන්නේ කාගේද වැඩක්. මහරයාගේ වැඩ ටික විතරයි වෙන්නේ මේකේ. කෙලස් වල වැඩ ටික විතරයි වෙන්නේ නිසා අතපය හෙල්ලුණාට කෙල ගිලුණාට කිසිසේත්ම සතිය කැඩෙන්න එක හේතුවක් නෙවෙයි. මේක වැරදි නිරීක්ෂණයක්. වැරදි නිරීක්ෂණය නිසා ඇතිවෙච්ච වැරදි නිගමනයක්. ඒක විතරක් අභියෝගයට ලක් කරගෙන නැවත නැවතත් බලන්න ඔය අමලි සිද්ධ වුණාට සතිය කැඩීමක් වෙනවද කියලා මම සාහිතික වෙනවා සතිය කැඩීමක් වෙන්නේ නැහැ කියලා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව වැඩිීමේදී ආරම්භයේ සිට විනාඩි 15ක් පමණ වන තෙක් නාස අග්‍රය වඩා සංවේදීවද එම පරයන්කේදීම පසුව එකී සංවේදී ස්ථානයේ ලෙස පපු ප්‍රදේශයේ උස්වීම පහත් වීම වඩා ප්‍රකට ලෙස දැනේ. සෑම පරයන්කයකදීම මෙම தત્ත්වය පවතී. මෙලෙස ස්ථාන දෙකක් මූල කර්මස්ථානයේ වශයෙන් යොදා ගැනීම සුදුසු භාවනා தත්වයක් වන්නේදයි පැහැදිලි කර දෙනෙමින් ගෞරවනීය අධිසිටිනේ. දෙකක් නෙමෙයි හතරක් පහක් තිබුණත් කමන්නේ. තමන් ප්‍රකට දේ අල්ලන්න. යතා පාකටං විවසනා බිනිවේසෝ කියලා. ඒ කියන්නේ අපිට ඉස්සල ප්‍රශ්නෙටම කියනවනම් අපිට කවදාකවත් ප්‍රභව දෙකක් වැඩ කරන්න ගියාම වැඩ ගන්න හැටි දන්නේ අපිට දෙක ප්‍රශ්නයක් කරගන්න. දෙකක් නෙවෙයි හතර තිබ්බත් වැඩට දක්ෂ එක්කන යොදාගෙන කරනවා නම් වැඩි වෙන්නේ නැහැ. ඒක නිසා වැඩ කරගෙන යනකොට අනිවාර්යයෙන්ම ප්‍රතිලාභ රාශියක් එනවා. ඊට පස්සේ ප්‍රමුඛතාවය මොකද්ද කියලා දන්නේ නැත්නම් ඒ ඉතින් අනාතයි තමයි. අසරණයි තමයි. මේ වැඩේ කරන්න ඕනේ මෙයා නැත්නම් මේකයි මම කළ යුත්තේ කියලා දන්නේ නැත්නම් මේ වගේ ප්‍රශ්න හිමින් කරන දෙයක් නෑ. ප්‍රයිමරියෙන් තොරව කරන දෙයක් නෑ. නමුත් මේ ප්‍රකටතාවයේ තියෙන මේ ඊටාත්ම සරල ඊටාත්ම ඍජු දෙයක් තමයි යමක් ප්‍රකටද එතන අල්ලන්නේ. ඒක තමයි අපේ පණිවිඩ කාර්යය. ඒක දියේදී වෙන එකක් අල්ලන්නත් එපා. දෙක තුනක් අල්ලන්න යන්නත් එපා. අල්ලන්න බෑ. එතකොට දොඩංගොඩ බදාගත්තා වගේ. දොඩංගොඩ බදනට වැඩි එක දුනම කතර ගත්තාම ගන්න පුළුවන්. ඒ නිසා ප්‍රකට දේ අල්ලන්න ඒක මේ බුද්ධ දේශනාවේ තිබිච්චයක් වෙන්නේ පසු කාලීන අටුවාචාරින් වහන්සේලා ඉදිරිපත් කළා තියෙන්නේ. ඉස්සරහට යනකොට ගොඩාක් අරමුණු වෙනවා. කොයි එක ආවත් ප්‍රසිද්ධ එක අල්ලන්න, ප්‍රකට දේ අල්ලන්න, වඩා හිත් ගන්න දේ අල්ලන්න ඒක අනුව ඉස්සරහට යන එකයි වෙන්නේ. ගරු ස්වාමීන් වහන්ස සක්මන් භාවනාවේ යෙදෙන විට පළමුවෙන්ම ගමන් කරන විට වම දකුණ කියා ගියත් දකුණ වම කියා ගියත් වරදක් නැතිද මේ ගැන පහදා දෙන්න ස්වාමීන් වහන්සේ දකුණු පාය පෙරට තබමිනේ කිඳුරාව හට වන් දුක දැක මෙදිනේ කියලා කියන නැකත්කාරෝ කියන දකුණු පාය පෙරට තියලා යන්නේ කියලා. නස්සත්‍රානුකූලව කේන්දරයට හොඳ නැහැ කියන වම් පාය තියලා යන්නේ. සකදේවේන්ද්‍රයා කිඳ චන්ද කිඳර ජාතකේ කිඳුරගේ පණ බේරන්න එනකොට ඉස්සල්ලාම දකුණු පාය තියලාලු බැස්සේ පල්ලෙහා. ඒ නිසා ඔක්කොම දකුණු පායෙන්ම පටන් ගන්නද. වමෙන් පටන් ගත්තොත් අපලයි. අන්න එහෙම කියයි. පින්වත් ස්වාමින් වහන්සේ මා කරන්නේ ආනාපාන සති භාවනාවයි. දැනට ඊට ඉක්මනින් සමාධිගත විය හැකිය. පින්වත් ස්වාමින් වහන්සේ දිනක් ඔබ වහන්සේ දේශනා කරන්නට යෙදුනා සමත භාවනාව වඩා විපස්සනා වැඩි යුතු බව. පින්වත් ස්වාමින් වහන්සේ අනුකම්පාවෙන් මෙම සමාධි භාවනාව විපස්සනාවට නංවන ආකාරය හා එහි නංවා ගත යුතු වේලාව ගැන දේශනා කරන මෙන් පාද නමස්කාර සහිතව ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිවන් සුවය අත් වේවා. සමත විපස්සනා කියලා දෙකක් නැහැ කියලා කරගෙන යන්න කිසි පරද පැටලෙන්නේ නැහැ. සමත භාවනා විපස්සනා භාවනා කියලා දෙකක් තිබ්බොත් ප්‍රශ්න දෙකක්. තියෙන්නේ සතිපට්ඨාන විතරයි. සතිපට්ඨාන කරන සතිය පිටවන්න යන්න ඒකයි අනාතට. එහෙම නැත්නම් මම ඉන්නේ සමති කියලා තමන්ම කියලා තමන් ආනිකරස විපස්සනාට යන්නේ කොහොමද කියලා. එහෙ නැත්නම් කියන මම දැන් ඉන්නේ විපස්සනාව කියලා සමතට යන්න ආන. ඒ දෙකම බොරු. නිරීක්ෂණය තමන්ගේ නිගමනයත් මම දැන් ඉන්නේ සතිය කියලා ප්‍රශ්න කරා. ඊට පස්සේ ඒක ආයතරයක් මේ විපස්සනට හරවන්න ගියාට ඉතින් ප්‍රායෝගික ගතියක් නැහැ නිසා හිතන්නවත් එපා මේ වැඩමුළුවේදී මේ සමතේ මේ සමාධිය මේ ප්‍රස් මේ ප්‍රඥාව මේ විපස්සනා මොකක්වත් ඕනේ සතිපට්ඨාන කියලා ගන්නකො ඒ සතිපට්ඨාන ඊට බොහෝම මූලික තත්ත්වයක් එයා පිපෙන හැටි දානවා එයා විකාශන වෙන හැටි දානවා හැඩෙන හැටි දානවා ඒක බුදුහාමුදුරන්ගේ ක්‍රමය අපි දාන්න ගියොත් දැන් සමතේ මේ විපස්සනා කියලා වෙච්ච දෙයක් ਸਰවචන්සේ සඳහන් කරනවා ගිනි ගත්ත බිමක ආයෙ ගින්නක් හට ගන්න බෑ. ගිනි ගත්තයි කියලා කියන්නේ දැවෙන්න තියෙන තේරම දැවිලා ඉවරයි. ඒ වගේ මේ මේ විපස්සනා යන හිතක මේක සමතේ කියලා හිතලා ආයෙ විපස්සනාට දාන්න හදනවා කියලා කියන්නේ ගිනි ගත්ත පිදුරු කන්දක් ආයෙ ගිනි තියන්න හදනවා වගේ. ඒක වෙන්නේ සතිය හිතා ගන්න හරීම සරලයි. මේ තරම් ඇයි මේ මේ සරල දේ සංකර කරගන්න හදන්නේ කියන එක තේරෙන්නේ නැහැ. හැබැයි ඒක තමයි ඉතින් අපේ අධ්‍යාපනය කියන්නේ. අපේ අධ්‍යාපනයේ කරන්නේම නැති සංකරතා ඇති කරලා දෙන එක තමයි. හැම විශ්වවිද්‍යාලෙම එක එක ඩිපාර්ට්මන්ට්ස් ගන්න වැඩි වෙනවා. එන්න එන්න එන්න එන්න වැඩි අරකයි මේකයි බෙදි බෙදි බෙදි බෙදි බෙදි බෙදි යනවා. ඉතින් ඒක තමයි මේ අපේ තියෙන විඥානයේ කෘත්‍යය. පිල් බෙදෙන එක. ඉතින් මේ සමත මේක විපස්සනා මේකයි කියලා දෙකක් බෙදාන අන්තිමට පුදුම වැඩි මේ සමතකාර විපස්සනා විරුද්ධ යුද ප්‍රකාශ කරලා රණ්ඩුත් කර. මේ දෙකම බුදුහාමුදුරන්ගේ බව මතක නැහැ. සමත කියන්නේ විපස්සනාට විරුද්ධ සතාවක්වත් විපස්සනා සමත විරුද්ධ කතාවක් දෙකම සතියෙන් පටන් ගන්න. ඒ නිසා මේ අපි වැඩමුළුවේ ඉස්සල්ලාම කියන වාක්‍යය තමයි අපි මේ වැඩමුළුව නම් කරන සතිපට්ඨාන වැඩමුළුවක්. ඒකට සමත විපස්සනා දෙක නානා විදියට ඔළුවේ දාගෙන අවුල් කරගන්න වෙලාව නිකන් ක්ෂණේ පන්නා ගැනීම. ඒ වෙනුවට හැම වෙලාවෙම සතිය පවත්වන්න සතිය ලොක්කුම කල්යාණ මිත්‍රයෙක්ගේ ලොක්කුම සත්පුරුෂයෙක්ගේ සේවය කරනවා. ඔය විපස්සනාව නැත්තම් සමතය සමාධි ආදි වශයෙන් බෙදන්න ගියාම සතියට කෙනෙහිලක් සිද්ධ වෙනවා උණු වතුරක් කෙරෙහිලක් සිද්ධ වෙනවා. එතකොට අසරණ වෙනවා. සතිය පාවා දෙන්න එපා. හැම වෙලාවෙම සතිය අදාහගෙන යනකොට එයා කළ යුතු උපරිමය කරනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම කාලයක් තිස්සේ ආනාපාන සති භාවනාවේ යෙදෙමින් දිනකට පැය දෙකක පමණ කාලයක් භාවනා යෝගීව ගත කරන අයෙක් වී මෙසේ භාවනා කරන විට හුස්ම ගැනීම සහ පිටවීම ඉතා සියුම් වී නොදැනෙන තත්වයකට පත්වන්නේමි. ඒ සමගම ඉරුමෙන් ආලෝකයක් පෙනී ටික වේලාවකින් එ නොපෙනී යයි. ඒ සමගම මා භාවනා කරන ශාලාව දැස් විවර නොකර තිබියදීම මා ඉදිරියේ පෙනේ. මේ தත්ත්වය පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඒ කියන්නේ රූප පිළිබඳව දක්ෂ වෙනකොට වේදනා සංඥා ඇවිල්ලා කෝලම් කරනවා. වේදනා සංඥා ඇවිල්ලා විහිළු කරනවා. ඒ කට්ටියගේ රංගන දක්වනවා. ඒකට මේ සංඥා බව දැනගන්න ඒකටත් නොසලී ඒකකින්ව සුබ ලකුණක් හෝ අසුබ ලකුණක් පෙන්වන්නේ මේකෙන් කරන්න හදන්නේ සතිය කඩන්නයි. ඒ මම කරගෙන යන්නේ කායනුපස්සනා මම කරගෙන යන්නේ ආනාපාන සතිය ආනපාන සතිය කරනකොට මේ ආලෝක පහළ වුණාට ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන්ද? ඒකෙන් ප්‍රශ්න ඇති නොකරගෙන ඉන්න පුළුවන්ද? ඒකෙන් හිත පීඩා නොකරගෙන ඉන්න පුළුවන්ද කියලා කරන්න කරන්න කරන්න ඒකේ නා මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම කියන මේ తాදී ගුණය පුරුදු කරනවා. ඉතින් ඒක තමන්ගෙම ගුරුවරුකම් ලැබගෙන කරන්නත් බෑ. මේ වගේ ප්‍රශ්න අහලා තමයි කරන්න තියෙන්නේ. පොදුවේ කියන්න තියෙන්නේ ඒ රූපයන්ගෙන් බර අයින් කරනකොට වේදනා බරක් දාන්න හදනවා. ඒක අයින් කරනකොට සංඥා බරක් දාන්න හදනවා. සංස්කාර බරක් දාන්න හදනවා. විඥාන බරක් දාන්න හදනවා. කමක් නැහැ දියුණුවක් සිද්ධ වෙනවා. හැම එකෙදිම තියෙන්නේ ඒක උපේක්ෂාවට ලක් කරන එක මිස මේකෙන් නඩු හදාගන්න යන්න එපා. මේකෙන් අවුල් හදාගන්න යන්න එපා. චිත්ත පීඩ හදාගන්න යන්න එපා. අසහන හදාගන්න යන්න එපා. හිත කරදර ගන්න එපා. ගන්නවා නම් ඕන තැනකින් අපිට හිත කරදර ගන්න පුළුවන්. ඒව තන්නේ කරම ගණන් නොගෙන ඉන්න මනුස්සයාට තමයි නිවනක් නැත්නම් බාහිර නික්ෂේපයක් කරන්න පුළුවන්. නැත්නම් අපි බාහිර හාර වශයෙන් මේ ඒක නැතිවට මේකෙන් අල්ලනවා මේක නැතිවට ඒකෙන් අල්ලලා කොහොම හරි මේ අවුල අසහනය දැවිලි තැවිලි හදාගන්න ජීවිතයක් මේකේ තියෙන්නේ. ඉතින් නමුත් මේකේ පේන විදිහට ඒ දැවිලි තැවිලි දෙන කාරණේ වරින් වර මාරු වෙනවා. ඒක හොඳයි. නමුත් කොයි එකටත් එකම උත්තරය තියෙන්නේ ගණන් ගන්න තු උපේක්ෂාවෙන් ඉදිරියට යන්න කියන එකයි කියන්න තියෙන්නේ. මේ ප්‍රශ්න ඉදිරිපත් කරන යෝග්‍යයා මට කියා සිටියා මේ අවුරුදු 42ක් පමණ පිටරට හිටින්දා සිංහල ලිවීමේ අපහසුතාවයෙන් ඉඳලා ඉංග්‍රීසියෙන් ලියනවා කියන එක. Dear Venerable Sir, on my third day I believe that I am improving. I am focusing better, but I cannot recognize breath hitting my nostril or upper lip. I feel my in-breath strongly in my gut. When out breath leaves my stomach, it leaves around my neck area. I do, do not feel breath above my neck. To get into anapanasati, do I have to totally focus on my nostril and upper lip? Today, late morning, uh, out in the walking meditation area, after a long walking session, I sat down. Immediately, I started seeing things freeze a big uh, branch of a bow tree, statues, or people. In between frames, flashing lights. Uh, surprisingly, I felt this in my body before my body. Mind uh, registered it. I was not uh, scared, but I felt heart uh, palpitations and ghost bumps and chills. Did this really happen on um, or am I uh, imagining? Wish you a long health life. Uh, whether it's imagination or really happening, no one can judge by single event. So you have to let it happen again and again. And by familiarizing, by seasoning only you can say whether it's something happening or whether you do it. So let the progress to take care about as far as the nostrils are concerned or breath is concerned, the breath has three facets. That is to say, first thing is, I am, whether I am in the breath or not. That means whether I am in a sound or uh, pain or thought or in the breath. That's the one criterion. And the second one is the difference between the in-breath and out-breath. Uh, that is also another facet of the same phenomena. And the third one is the touching point. So if you see all the three okay, even if you have one criterion, you are better off. You are progressing. So therefore, don't try to be scrutinizing. Don't try to be very specific upon that. That if you know, you don't know, that's enough. That means as far as you are in the breath. So later, the, the breath by itself, the touch by itself, will prove where it is touching. So therefore, don't worry about whether you see all the three facets or two facets or single face. Uh, let it continue and while continuing the materiality, the corporeality once controlled, taken under uh, control, the perception can play hell or feelings can play hell or your volitional activities can play hell. Never mind, as far as you have the accessibility to, the, to breath, or to your primary object or verifiability of the primary object, that means you are progressing. Moment you lose the touch of the breath or the verifiability that I am living here now I am, that means you are bewildered, you are gone astray, wandering. As far as breath is there or the present moment, the mindfulness is there, any facet going to happen, whatever it may be, you don't worry uh, mind is progressing. So therefore, the first sentence it says, I feel I, I am improving. Uh, I also agree, but when it is happening, you sometimes mind try to be smart to get more marks or more progress, uh, so don't buy that foolish idea. The slow and steady growth is the more mature one, and therefore repetitive application and uh, always verifying whether I am imagining, imagining or whether it is something happening, and no one can help. The same person has to observe it, do it again and again, always try to keep the mindfulness intact. If possible, the verifiability to the primary object is always assured, then the mind is progressing. Nothing to worry about the details. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාර සූත්‍රය දේශනා කළ මුල්ම දවසේ කරන ලද දේශනාවේදී සම්මා දිට්ඨියෙන් කරන ක්‍රියාවේදී ක්‍රියාසිට බවත් කුසල ක්‍රියාසිතක් බවත් දේශනා කරන ලදී. මේ ගැන පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔයකේ පළවෙනි සූත් දවසේ කියපු එකේ මොකද්ද ඒකේ වැටුනේ මොකද්ද නොවැටුනේ කියන්නේ නැත්නම් මට කියන්න තියෙන ආයසරක එක අහලා බලන්නයි කියලා. එහෙම නැත්නම් මොකද්ද පැහැදිලි කරන්න ඕන කියලා මේකේ හරි ඕපන්ලි කියලා දෙන්නේ. එතකොට මට හිතා ගන්න බෑ. මොකද්ද මේකේ වට වැටහිලා තියෙන කොච්චරක්ද කොච්චරද වැටහිලා නැත්නම් මේ ප්‍රශ්නේ මතුවෙන්නේ කොතනින්ද කියලා. එසේ පැහැදිලි කරන්න කිව්වහම ආ මයික් එක ගම අද තමයි කතා කරන්න පටන් ගත්තේ. ওই මයික් එක දෙන්න. අවසරයි ඒ ප්‍රශ්නේ මට අහන්න ක්‍රියාසිතක් කියන එක මම අහලා තියෙන්නේ පහළ වෙන්නේ කියලා. ඉතින් එතන කියපු එක මේ කුඩ සහිතයි කියලා මට හිතුනේ. ඒ තරම්ම බයයි rahat වෙයි කියලා. බැරි වෙලාවකත් ක්‍රියාසිත කිට්ටුවට එනකොට බයයි. මේක රහතන් වහන්සේට විතරයි ඉන්නේ මං වගේ කාටිලකට එන්න බෑ කියලා. ඉතින් එහෙම රහතන් වහන්සේලගේ ඇඟට උණු වතුරක් කරන්න මන තුන rahat වෙන්නත් බෑ. ඔය gediyu පිටික වල ඩෝං ගාලා ක්‍රියාසිතක් එන්නේ නැහැ. වරින් වර වරින් වර ඇවිල්ලා ඒකට උදව් කරපු ගමන් ඒක වැඩි වෙන්න පටන් ගන්නවා. වැඩි වුණාට පටන් ගත්තා ඒක බහුල වුණාට පස්සේ rahat වෙනවා. රහතන් වහන්සේට කෙලින්ම පිටරටින් ඉම්පෝට් කරලා ගේන්නේ නැහැ ක්‍රියාහිත. තැන් තැන් වල තිබිච්ච දේවල් එක යායට යන්න පටන් ගත්තාම විතර රහත් වෙනවා. ඒ නිසා දැනටත් අපේ හිතවල අර ඉස්සලා කියලා තිබුණේ භාවනා කරනකොට අත නලියනවා, කෙල ගිලිනවා. කිසියම් රාගකින්, ද්වේෂකින්, මෝහකින් තොරව සිද්ධ වෙන්නේ. ඒක ඔක්කොම ක්‍රියා. හිතාමතා කරන හැමදේම කක්කා. ඒක කෝගෙම විකටකම් තියෙන්නේ. අසම බරකම් තියෙන්නේ. ක්‍රියාහිත විතරලා ලස්සනම දේ. ඒක නිසා අවුරුදු 6ක් විතර නිකන් ඔක්කොමලා ඉන්නේ ක්‍රියාහිතේ තමයි හරියම ලස්සනයි. ඊට පස්සේ වගකීම් අතට ගන්න පටන් ගත්ත දවසේ ඉඳලා රණ්ඩු සරුවලේ පෙන් කරච්චලේ ඊට පස්සේ වැඩිමහල් වුණාට පස්සෙත් බබෙක් වෙන්න බලන්න. දේවල් දිහා වෙන්න ඇරලා බලන ඉන්නකොට අන්න ක්‍රියාහිත වෙනවා. වැඩිකල් පවත්න්න බෑ මොකද අපි පරිසරය තාම කෙලසිලා තියෙන නිසා. මොකද ඒක වැඩි කරන වැඩි කරනකොට ආ තමයි තේරේ දැන් රහත් වෙන්නයි හදන්නේ කියලා. ඒ සීළු දේ සිද්ධ වෙනවා. ලස්සනටම සිද්ධ වෙනවා. තමයි තේ නිරීක්ෂකෙක් වශයෙන් කරබනේ ඉන්න එක විතරයි. පාර්ලිමේන්තුවේ කතානායකගේ දුරේ තියෙන්නේ. කට්ටිය කතා කරනවා තමයි තියෙන්නේ අදිශයක් වුණා සෙන්කෝලේ අරන පෙන්න එක විතරයි. ඒ නැත්තම් වැඩේ ළඟට යනවා. ඒ නිසා හරි බයයි බැරි වෙලාවක්වත් මේ රහත් වෙයි කියලා. කරප්පන් වගේ නිකන් මේ ක්‍රියා හිතක් එම එනවා දකින්නකොට කරප්පන් වගේ එදා පණ්ඩිත සාන්ත ඔය ටික තමයි කිව්වේ අර අපි ඔක්කොම එකතු වෙලා ඒ වෙලාව හිටියේ නෑ ඔය කට්ටිය හිටියේ නෑ මේ දානයක් දෙනකොට කිව්වා මේ වෙලාවේ තුඹලා ලෝභේ නෑ ද්වේෂේ නෑ මෝහේ නෑ මේක කුසල ක්‍රියා මොකද කුසල ක්‍රියා කරන සැප එළවෙන සුළු ක්‍රියා මොකක්වත් නෑ කරන්නෙක් නෑ වැඩේ සිද්ධ වෙනවා ඉතින් අපි හිතලා තියෙන්නේ ඒක අපිට ගන්න බෑ ඒක ඉහළෝකේ තියෙන්නේ රහත් උනාට පස්සේ විතරයි තියෙන්නේ කියලා උනත් තිබුණත් බාර ගන්න කැමති නැහැ. එනිසා අපේ හිත අයිතිවාසිකම් කියන්නේ කෙලෙස් වලට පමණමයි. ඒ නිතර කියන අයිතිවාසිකම් කිව්වනම් කෙලෙසයක්මයි. එනිසා අයිතිවාසිකම් නොකියන ගොඩක් වැඩ සිද්ධ වෙනවා. ඒක නිවනේ තියෙන දැනටමත්. ඉතින් අපිට තියෙන මේ පැත්ත වැඩි වෙන විදිහට මේ අයිතිවාසිකම් කියන කෙලෙස් තියෙන පැති ගැන කතා නොකර යන්න ඇරලා අර ඉබේ සිදුවෙන දෙයට ඉඩ අරනකොට මේ බර හැලෙනවා. බාහිර නික්ෂේපයක් සිද්ධ වෙනවා. දුවට බලන්න ඒ විදිහට ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් තම සතු වස්තුවක් අනුන්ගේ අතරපත් කරනකොට ඒ පුදුම සාන්තියක් තියෙනවා. පුදුම සතුටක් තියෙනවා. තමන්ගේ දරුවට කිරි දෙන අම්මා ඒ තමන්ගේ මෙලේ ටික තමයි දෙන්නේ. ඒනට කිරි බොනකොට පුදුම සතුටක් නෙදී. ඒ වගේම අපිට ගුණවතෙකුට, සිල්වතෙකුට, උතුමෙකුට යමක් පූජා කරන්න හම්බුනොත් ඒක මේ අනුන්ට දෙන එකක් නෙවෙයි Tamanට කරගන්න එකක් කියලා හිතෙන්නේ. ඒව තන්නේ කර ක්‍රියාහි. තේරුණයි කියලා වගේ වෙන්නේ නැති වඳින්නේ. තේරුණා? අනේ මට දැක්කයි. ප්‍රශ්න අහන්නේ නැත්නම් මොකද මම ඔය කෝලම් කරනවා කියලා. මම වීලු කරනවා කියලා. ඔය නාගියච්ච හම්බෙච්චා වෙන මොන කරන්නේ වීලු කරන්නේ නැතු. ස්වාමින් වහන්සේ සයනෙහි ඇලයට හැරි ආනාපාන සති භාවනාව වැඩිවීමට පහසු බවක් මට දැනුනි. ඒ ඉරියව්වෙන් භාවනා කිරීම දෝෂ සහිතද? ඔය සරුවචනාංශෙත් මේ දකුණු ඇලයෙන් තමයි සිංහ සීයාව සයනේ කරන්නේ. ඒක heart attack තියෙන අයට කාඩියොලොජි ඩිපාර්ට්මන්ට් එකත් කියන්නේ එහෙම තමයි. උඩු පැත්තට හෘද වස්තුව ගියාම හෘද වස්තුවන බරපැට වෙන්නේ නැහැ නේ. ඒ නිසා දකුණු වලින් ඉන්නකොට හෘද වස්තුවේ උඩ පැත්තේ ඒකට හරි ලේසි යාට රුධිර සංසරණේ. එතකොට සුද්ධි සංසරණේට ක්‍රියා අඩුවෙන් අඩුවෙන් වෙහස අඩුවෙන් අඩුවෙන් බර අඩුවෙන් අඩුවෙන් නිින්ද ගැඹුරු වෙනවා. ඒක නිසා පුළුවන් නම් සිංහ සීයාව තමයි ਸਰවචනාංශයෙන් පෙන්ලා දීලා තියෙන්නේ. ගෞණීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව කරගෙන යන විට ටික වේලාවකින් නිදිමත ස්වභාවයක් දැනේ. පසුව මා පරයන්කයට වාඩි වෙමි. එවිට ආනාපානය බලා සිටින විට ඉක්මනින් නිින්දයි. නමුත් ඊ타ත්ම සුළු වේලාවකින් නැවත අවදි වේ. මේ අයුරින් දෙකටම සිදුවේ. නමුත් නිින්ද ඊටමත් කෙටිය. විනාඩියකින් දෙකකින් පමණ නැවත අවදි වේ. මේට ගතයුතු පියවර ගරු ස්වාමින් වහන්සේ පැහැදිලි කර දෙන්නේ දෙවෙනි කොටස ආරණ්‍ය ගතව සිටන විට වැඩිපුරම භාවනාවට යොමු වන හේයින් එහි යෙදීමට හැකිය. නිවෙසේදී එදිනදා වැඩ කටයුතු අතරතුර ආනාපානය නුවණින් බලන අයුරු ගරු ස්වාමීන් වහන්සේ පැහැදිලි කර දෙන්න. තුන්වෙනි කොටස නිවසේදී වැලිමලු සාදා ගැනීම අපහසු බැවින් පරිහරණය කරන කාමරයේ ලනුපැදුරක සක්මන් කිරීම සුසුදායි ගෞරවයෙන් අසා දැන ගැනීමට කැමැත්තිමි. අන්තිම එකේ පටන් අරගත්තොත් ලනුපැදුර නරක නෑ. නමුත් වැලි තමයි හොඳම. නමුත් ඒකේ සෑහෙන දුරක් තියෙන්න ඕනේ. කාමරයක් කියලා කියන්නේ එච්චර දිග එකක් නෙවෙයි. ඒ නිසා අඩි 30ක් පමණවත් දිග තියෙන එකක් තමයි වඩා හොඳ. නමුත් යමක් නොකර නිකන් ඉඳගෙන බුදියාගෙන ඉන්නවට වැඩිය මොකක් හරි එකක් සක්මන් කරන එක හොඳයි. නමුත් එන්න එන්න පුළුවන් තරම් බලන්න ඒ උපරිම හොඳ දේ සකස් කරගන්න අනිත් එක මේ අරණ්‍ය සීනාසනේ ඉඳද්දී පරියන්කේ සක්මණෙන් පිටතැන් වල කරන වැඩවල සතිය පිටවීමේ gedara ගිහිලා සාමාන්‍ය සතිය පිටවීමට ලොකු ආදර්ශයක් ගන්න පුළුවන්. ඒ වෙලාවේ පුළුවන් තරම් තනිව හැසිරෙන්න. පුළුවන් තරම් වෙන්දරේ පොඩ්ඩක් වේගය අඩුවෙන් කටයුතු කරන්න. පුළුවන් තරම් තමන්ගේ නිකුත් වෙන හැම සද්දයකටම අහුම්කම් දෙන්න. එතකොට දිබේම සතිමත් වෙනවා. ඒ තරමටම බැන්නම් gedara ගියාට පස්සේ ටිකක් වෙනදට වැඩිය සතිමත් වෙන්න පුළුවන් වෙනවා. එතකොට පළවෙනි ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ? සක්මන් භාවනා කරගෙන යන විට ටික වේලාවකින් නිදිමත ස්වභාවයක් දැනේ. පසුව මා පරයන්කට වාඩි වෙමි. එවිට ආනාපානය බලා සිටන විට ඉක්මනින් නිින්දයයි. නමුත් ඊ타මත්ම සුළු වේලාවකින් නැවත අවදි වේ. මේ අයුරෙන් ටිකටම සිදුවේ. නමුත් නිින්ද ඊ타මත් කෙටිය. විනාඩියකින් දෙකකින් පමණ නැවත අවදි වේ. මේට ගත යුතු පියවර ගරු ස්වාමීන් වහන්සේ. නැවත අවදි වෙනකොට අරමුණට දැපතු වෙන්නේ නැත්තම් ඉන්න ඉරියව්වට අවදි වෙනවාද භාවනා මානසිකාරටද අවදි වෙන්නේ නැත්තම් අවදි නින්දෙන් අවදි වුණාට පස්සේ නන්නත්තරද කියලා බලන්න ඕනේ. ඒ ඒක මේක ලියවිලා නැහැ. ඒක වැදගත් තොරතුරක්. ඒ නිසා අනිත් දවසේ මේ නැවත නැවත භාවනාට නින්දට වැටෙනකොට නින්දෙන් ගැස්සිලා වගේ ඒක පාට පරියන්කෙටම අවදි වෙනකොට හිත එන්නේ හිතපු මූල කර්මත්තාණ්ඩමද නැත්තම් ඉරියව්වටද කියලා බලන්න. එහෙමනම් සාතික් කරගන්න නින්දට ඉස්සෙල්ලත් මූල කර්මස්ථානයේ සතියෙන් අවදියෙන් පස්සෙත් මූල කර්මස්ථානයේ සහ සතියෙන් නම් ඒක සාතික නම් මේ කෙලෙස් සහිත නින්දක් නෙවෙයි. ඊට පස්සේ මේ දෙක මේ නින්ද යන වේලාව සහ නින්දෙන් අවදි වෙන වේලාවේ හැකිතාක් තුරට සතිය සහ මූල කර්මස්ථානයේ අරස කරගන්න උත්සාහ කිරීම හරහා නින්දත් අඩු වෙනවා. Tamanට සැකේකුත් දුරුවන් වෙනවා. මේක කෙලෙස් නින්දක් නෙවෙයි. හිත හැංගෙනවා. ඒ හැංගෙන එක අවශ්‍ය ගන්න පුළුවන් අර නිරීක්ෂණේ. නැවත නැගිටිනකොට හැම වෙලාවෙම සතියටද අවදි වෙන්නේ මූල කර්මත්තානට අවදි වෙන්නේ කියන එක හොඳට නිරීක්ෂණය කරන්න. එතකොට මේකට උත්තරයක් හම්බ වෙනවා. මම දෙයක් රැකියාවක් තනතුරක් තෝරා ගන්නා විට සමාවෙන්න යමක් දෙයක් රැකියාවක් තනතුරක් තෝරා ගන්නා විට එයට තමාට හැකිද යුතුයද රුචිතයි බලා සලකා බලන්නයි ඔබ වහන්සේ කලින් ආවාද කළා. ඒ අනුව මෙම විදායක තනතුර දැරීමට හැකි වුණත්, යුතුය වුණත් රුචි නැති නිසා මම මේ තනතුරට යාමට කටයුතු කළේ නැහැ. එබැවින් ළඟදී එම තනතුර සඳහා <clears throat> වෙනත් අයෙකුපත් කරනු ලැබුවා. බලාපොරොත්තු නොවූ ලෙස පත් කළ තැනැත්තා තරුණ ශේෂ්ත්‍රයේ පළපුරුද්දක් නැති තමන්ට හිතූ පරිදි කටයුතු කරන කෙනෙක්. සියලුම බාහිර කටයුතු තාමත් දරන්නේ මමමයි. දැන් හිතනවා මම මේ තනතුරු බාරගත්තා නම් හොඳයි කියලා. වරාණ ඇතුලේ රුචි නැති වුණත්. නමුත් දැන් ප්‍රමාද වැඩි. මම නැවත පාලකයාගේ හිතූ පරිදි තරහ කරන කටයුතු දෙස දුරින් බලා සිටීමි. හිතේ තරමක අමනාපයක් ඇති වී තිබෙන බව හොඳින් දැනේ. නමුත් දිනපතාම ඊටමත් උපේක්ෂාවෙන් කටයුතු කිරීමට උත්සාහ දරනවා. මේ අමනාපය වචන වලින් එලි දැක්වී දෝ කියා හිතෙනවා. සමහර අවස්ථාවල මට මාව කන්ට්‍රෝල් නැති අවස්ථා එවකට එළඹියේ කියා සිතනවා. මට හිතෙන ඒ කටු සයිට ලියලා තියෙනවා. මෙවැනි අවස්ථාවකදී කළ යුතු ආකාරය සඳහා ගෞරවයෙන් උපදෙසක් පතමි. තෙරුවන් සරණයි. දැන් මේකේ තව දුරට නිරීක්ෂණය කරන්න උවම්පොන් කියන ඒ චීන දාර්ශනිකයා කියලා තියෙනවා. තමන්ට ලැබිය යුතු තැන නැත්නම් තමන්ට ලැබිය යුතු ඒ ගෞරවය තමන් පූර්ණව සේවය කරද්දිත් ලැබුණ නැත්නම් තමන් හිතනට ලොකු තෑග්ගක් නොබෝ කලකින් ලැබෙන බවට ලකුණක් කියලා ඒක. මේ සබතර්ම වැඩ කරන සම්පූර්ණ න්‍යායයකට අනුව අපි ඉල්ලලා පැනලා ගත්තා. අපි කරන වැඩේ හරනම් එන්න තියෙන තෑග්ග ලැබෙනවා. ඒක නිසා තාම ලැබිලා නැහැ. ඒත් Taman හිත වට ගන්න නැතුව කල යුත්තකරන සමලලයට අතුනමුනා වගේ. එතකොට අපි අපේක්ෂා කරනට වැඩිය ලොකු තෑග්ගක්. ලොකු සලකා බැලීමක් සෝබධර්ම සබහ ධර්මයේ සිද්ධ වෙනවා. ඉතින් ඒකට ටික කාලයක් මේ ඒ අවශ්‍ය කුසලතා පිරෙනකම් බලාපොරොත්තු පොරොත්තු වෙනවා. පමා වෙනවා. නමුත් අන්තිමට තේරෙනවා මේ බාහිර පුද්ගලයන් හෝ Taman ඒ විනිශ්චය නොගන්න ගත්ත තනි විනිශ්චයෙන් මේ ඔක්කොම තීන්දුව වෙන්නේ නැහැ. ජීවිතය කියන්නේ නැවත චක්‍ර කරකැවෙන දෙයක්. හැම දෙයකටම ආය සම්පූර්ණ අවස්ථාවක් හැම චක්‍රයේදීම හම්බ වෙනවා. ඒ නිසා මේ අත්දැකීම ගා ගන්න නැතුව තමන් පරිශ්‍රණයක් කරලා පරිශ්‍රණයකදී දකින්න වගේ පේනවා සමානට හැඟුම්බර වෙනවා. හැඟුම්බර වුණාට තමන්ට තේරෙන පටන් අර ගන්නවා. තමන්ගේ චේතනාවලින් නෙවෙයි කටයුතු වෙන්නේ. හැබැයි විය යුත්ත නෙවෙයි සිද්ධ වෙන්නේ. මේක මුළු ලෝකෙම හැටි. කද්දාකත් තමන් අත දාලා කරනා වගේ හරියන්නේ තමන් අත දාලා කෙරුවොත් කවදාකවත් B team එකක් හැදෙන්නෙත් නැහැ. ඒක නිසා ගාන්ධිතුමා, නේරුතුමා තාම ආශිර්වාස්තාවක ඉන්දියාවේ ඒ අගමැති තනතුර දැරුවා කොච්චර ශ්‍රේෂ්ඨද කියනවනම් නේරුතුමා මැරලා කවුරුදු ගාණක් යනකම් නායකෙක් නැහැ. කිසි කෙනෙක් ලෑස්ති වෙලා හිටියේ නැහැ. මොකද එයාගේ මට්ටමට කාටවත් යන්න බෑ. මේ කැලේ මැද තියෙන මහ ගහක් මැදුනහම ගහයට ආය අංකුරයක් හරින කාලයක් යනවා. මොකද මහ ගහ තියෙනකන් තනකොලයක් කර මොකක්වත් වෙවෙන්න දෙන්නේ නැහැ. ඔක්කොම තලාගෙන ඒවට කියන්නේ වනස්පති කියලා. ඉතින් වනස්පති ගහක් වටනකොට පස්සේ කැලේම පාළු වෙනවා. අනික් ගස්නේ අනික් ගස් අනිතිවලත් වැවෙන්න දෙන ගමන්ම යන්නේ. ඒක නිසා හැකි සියල්ලම තමන් පමනක් කරගෙන යන්න ගියොත් මොකද්ද හොඳ පැත්තක් තියෙනවා හැබැයි භයානක නරක පැත්තක් තියෙනවා දෙවන්නේක් හැදෙන්නේ නැහැ. අපිට ඕනලා තියෙන වනස්පති වගේ පතුරු ආගෙන පැදුර එලාගෙන හැදෙන්නේ. එනමුත් වෙන්නේ මොකද්ද? ඒ මනස මැරලා ගියාට පස්සේ සම්පූර්ණ පද්ධතිය ආයාලයට යනවා. එනිසා ටිකක් දරුවන්ගේ තමන්ගේ සේවකයන්ගේ ඒක ඇත්තන්ගේ අඩුපාඩු තියේදී යැත්තු කරන හැටි බලාගෙන ඉන්න බැන්නම් දෙමව්පියෝ නෙවෙයි. දක්ෂෙක් නෙවෙයි. අඩුපාඩු තියේදී කරනකොට තමයි එයා ඉල්ලුවොත් අවශ්‍යතාවයක් මෙන්න මේ දේ මට කරලා දෙන්න කියලා සාදරව කරලා දෙන්න ඕනේ. එයා කැමති නම් නෑ ඔයාගේ දේ බලාගෙන මම මගේ දේ බලාගෙන කියලා සාදරව බලාගෙන ඉන්න පුළුවන් වෙනවා. එතකොට පද්ධතිය හැදෙනවා. පද්ධතිය අංග සම්පූර්ණ වෙනවා. නිසා මේක ජීවිතේ හම්බෙච්ච හොඳ අවස්ථාවක්. ලැබෙන්න තියෙන දේ ලැබෙයි. හැබැයි ලැබෙන තැනින් නෙවෙයි බලාපොරොත්තු වෙච්ච තැනින් නෙවෙයි ලැබෙන්නේ. ලැබෙනවමයි. තොග පිටින් හම්බු වෙයි. Eh, නමුත් ඒක විනිශ්චයක් නිසා එක පුද්ගලෙ නිසා වෙන දෙයක් නෙවෙයි. පද්ධතිය කියන්නේ ලෝකේ කියන්නේ කර්ම ශක්තිය කියලා කියන්නේ ඊට වැඩිය ලොකු පද්ධතියක් මේ කතා කරන්නේ අවස්ථාවාදයන්. අපරාධයේ අවස්ථාව මට පැහැර ගියද කියලා නෑ. එහෙම අවස්ථාවාදී වෙන්න දෙයක් නෑ අපි තීන්දුව කරන්නේ කර්මේ සහ කර්මඵලයේ කියන විශාල න්‍යාය පත්‍රයක්. නිසා eh, ලබාවුකම් හැටියට තමයි බබා හම්බුවේ. අපිට ඕන හැටියට නෙවෙයි. යන්න අරින්න බය වෙන්න මොන්නම දෙයක්වත් වෙන්නේ නැහැ. වෙන්න තියෙන දේ කොච්චර කෙරුවක්වත් වළක්වන්නත් බෑ. ගෞණීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මනමින් කරමි. ඉන්පසු පරයන්කේ වාඩි වෙමි. හිඳගෙන ඉන්න ඉරියව්ව නිරීක්ෂණය කරමි. එවිට වෙනදාට නැති අයුරින් නානාපාණය නොදැනියයි. එම නිමිත්ත දිහා බලාගෙනම සිටන විට විනාඩි 10කින් පමණ නිින්දයයි. එම නිසා නැවත සක්මන් භාවනාව කර පරියන්කේ සිට සිටන විට හුස්ම නොදැනියයි. එම නිමිත්ත දිහා බලාගෙන සිටන විට සල්ප වේලාවකින් නිින්දයයි. ස්වාමින් වහන්සේ ඊට අනුකම්පාවෙන් මේ ගැන මාහට උපදෙසක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. කියන්නේ නිමිත්ත භාවනා විතරයි දැන දන්නේ. නම් සතිය කියන එක නිමිත්තේ කරන්න බලන් අනිමිත්තේත් කරන්න පුළුවන් කියන එක හිතවදින්න නම් එහෙම නිින්ද ගිය ගමන් නැගිටලා පරියන්කට යන්නේ නැතුව ඒ පරියන්කේ මිඳගෙන නැවත නැවත සැරයක් මතුවෙන අරමුණු අතරින් ආනාපාන යන එහෙම භාවනා කරන්න. එහෙම දෙතුන් සැරේ හතර පහ සැරේ කරනකොට පේන්න පටන් අර ගන්නවා මේ අනිමිත්‍ය යන සතිය අනිමිත්‍ය යන සමාධිය හිස් දෙයක් තුච්ඡ දෙයක් වශයෙන් තමයි සලකන්නේ. නිතරම අපි නිමිත්තට කැමති වෙනවා නැත්නම් අන්තිමට ඉතුරුලා තියෙන නිමිත්ත විතරයි බලන්න ගියාම. නමුත් ਸਰුවචනාංශයෙන් පෙන්නවා අනිමිත්‍ය සමාධිය ඉතාමත්ම ශ්‍රේෂ්ඨයි. අනිමිත්‍ය සමාධියට අනිමිත්‍ය සතියක් ඕනේ. ඉතින් මේක මේ තාම ඒකට ලෑස්ති ගතියක් සූදානම් ගතියක් නැති නිසා වෙච්ච අකරතැබ්බයක් තියෙන නිසා නිමිත්ත ක්‍රමයෙන් ගෙවිගෙන යනකොට යනකොට යනකොට දැන් මගේ මේ හිත ලෑස්ති වෙන්නේ අනිමිත්ත සතියකට එහෙනම් හිත හැංගෙනවා මම යන්නේ සීමා මායියාවල් මොකක්වත් නැහැ සරුංගලේ නූල කඩලා ගියා වගේ බැලුමක් පුපුරලා ගියා වගේ මේකට අවදි වෙන්න පුළුවන් ඒ අවදි වීමට ඉඩ තියෙන වෙනුවට ආය සක්මනට ගියොත් අවස්ථාව පැහැර හැරෙන නිසා පරියන්කේදීම නැවතත් ඒ තමන්ගේ සුපුරුදු මූල කර්මස්ථානයේ හිත දාලා ආයසරයක් නිමිත්ත නැති වෙන්න ආරින්න. නිින්ද නෙවෙයි වෙන්නේ ඇත්තටම. නිින්දරන වැටිච්චාවේ ආය අරමුණට එන්න ආරින්න ආය නැතිකරන්න, ගෙවම් කරන්න, භාවනා කරන්න. අන්නේ මේ දෙක චක්‍ර බොහෝ වාරයක් කරගෙනකොට අහිත තේරුම් ගන්නවා කොහොමද අනිමිත්තේ සතිය පිටවන්නේ. හරියට බයිසිකල් එකේ හැන්ඩල් දෙක අතහැරලා බයිසිකලේ පදින්නේ කොහොමද කියලා ඉගෙන ගන්නවා වගේ. ඉතින් ඒකට හොඳට ඉස්සලා බයිසිකලේ පැදලා ඉන්නවා. පැදලා පැදලා පැදලා තමයි කතා කතා කරලා පුරුදු කරන ඊට පස්සේ අත් දෙකම අතහැරලා පදින්න පුරුදු වෙනවා වගේ තමයි මේක අනිමිත්‍යයේ සතිය. ඒ ටික සෙල්ලක්කාරයි. ඒ ටික රැඩිකල් වාදී. ඒක ටික සම්ප්‍රදායට විරුද්ධ යන දෙයක්. ඒ නිසා හිත ලුහුටලා පැනලා යනවා. කරාරණ ගතියක් තියෙනවා. අවදියෙන් ගත කරන්න. නැගිටලා යනවට වැඩිය පරියන්කේ දිගට කරන්න කියන එක කියන්න පුළුවන්. ලිඛිත ප්‍රශ්න අවසාන ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ මම සාමාන්‍යයෙන් ඉදිරිපත් වන නායකත්වය ගැනීමට පැකිලීමක් නැති පුද්ගලයෙකි. නමුත් ටික කලක සිට මේ හැම දෙයින්ම වෙනස් ලෙස පසුබෑමට හිද්දී තියෙනවා. ඉදිරියට යාමට හිතක් නැහැ. වෙන දෙයකට උට්ටුයි. වෙන දෙයක් උනාවේ යනුවෙන් හිතෙනවා. ගැටුම් වලින් හැකිතරම් ඈත් මේ එක විසඳුමක් ලෙස හිතෙනවා. නමුත් සමහර අවස්ථාවලදී බොහෝ දෙනාගේ හිතසුව පිණිස නායකත්වයක් දැරීමට සිදු වෙනවා. මේ අවස්ථාවල සමහර මේ අවස්ථාවල සමහර අය පිටමනාප වෙනවා. අපි ධර්ම මාර්ගයේ යන විට නායකත්වයේ වැනි දේ වලින් ඈත් වීමට සිද්ධ වෙනවා. නමුත් සම්පූර්ණයෙන්ම එය කළ නොහැකි. අවවාදයක් පතමි. නිර්වාණ සරණයි. නෑ ධර්ම මාර්ගයේ යන කටි තමයි නායකත්වයේ ගන්න ඕනේ පිස්සු පිහට්ට නායක වෙනකොට. නැත්තම් මේකේ ඉන්න හැම කෙහුලම ඇවිල්ලා නායකත්ව ගන්නවා. තමයි දන්නවනම් මම කරන්නේ මේ තාසනික කටයුත්තක් කියලා අකමැති වුණත් කැමති වුණත් නායකත්වයක් හම්බ වෙනවා. ඒක ගැන බය වෙන්න එපා. හැබැයි පැනලා දෙන්න යන්න එපා. ඡන්ද කරන් පෝස්ටර් ගලවන්න යන්න එපා. නායකත්වයේ ඉල්ලලා. දැන් මේ දවස්වල පිටුල hina වෙලා ඉන්න කට්ටිය නායකත්වයේ ඉල්ලලා. ඒක ඕනේ නැහැ. නමුත් Tamante ඉදිරිපත් චිතේ බාර ගන්න බැරි නම් ඒකට කියන්නේ පෞරුෂත්වයක් නැහැ කියලා. ඉදිරිපත් වෙන්න ඉස්සලා බලන්න ඕනේ මේ මිනිස්සු ගියුමනාවක්ද මම ඉෂ්ට කරන්නේ නැත්නම් ඉල්ලීමක්ද එහෙනම් මේ මම පැනලා පෙන්වන්න හදගෙන. Taman පැනලා පෙන්වන්න හැදුවොත් නම් කවුරුත් අනුකම්පා කරන්නේ නැහැ. නමුත් කවුරු හරි ආර්දනා කරනවා නම් Tamanට සුදුසුකම තියෙනවා නම් Tamanගේ හැකියාව කියලා ඒ කටයුතු කෙරුවට කමන්නේ වට අපි කියන්නේ සාසනික කටයුතු කියලා නායකත්ව වෙන්න පුළුවන්. ඒක මේ මාන්නේ වැඩෙන්නේ නැහැ. ඒකට තණ්හා වැඩෙන්නෙත් නැහැ. ඒක සඳහා සක්කාය දිටිය වඩා ගන්න තුව කරන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙලාවල් වල තමයි අපේ හැකියාවල් එළියට එන්නේ. එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදීව මේක කරන්න පුළුවන්ද කියලා තමන්න පුළුවන් වෙන්නේ ඒ නායකත්වයේ සඳහා ඒ නිසා ඒක ඒක තමන්ගේ කරුමේ නම් නායකත්වයකට එන කෙනෙක් නම් ඉතින් වල කියලා කොහේ හැංගෙන්නේ හැංගෙන්න බෑ නමුත් පැනල බාර ගන්නවා කියන එක විතරයි ඒත් ප්‍රශ්නයක් ඇත්තේ නෑ තමයි වග කියනවනම් එහෙම වුණොත් එහෙම කළ අරගෙන වැරදුනොත් ලෝකයා විහිළුවට ලක් කරනවා ස්වභාවයෙන් මතුවලා එනවනම් ඉදිරිපත් වෙලා එනවනම් මහබෝසතාන් වහන්සේ තිරිසන් යුගයේ ආත්මික හිටියත් නායකත්වය ආරම්භ තියෙනවා. හොරු මුලක හිටියත් නායකත්වය ආරම්භ තියෙනවා. කොත්තන ගියත් නායකත්ව වෙනවා ඒ ගినాපු පුණ්‍ය ශක්තිය. ඒක වළක්වන්න බෑ. මොන જાතියකින්වත් වළක්වන්න බෑ. නිසා අපි ඉදිරිපත් වෙන දේ බලන්න ඉදිරිපත් වෙලා නායකත්වයේ පැහැරහිය ප්‍රශ්නයක් නෑ. නායකත්වයේ ගත්තත් ප්‍රශ්නයක් නෑ. නමුත් ඉදිරිපත් වීම ස්වභාවික වෙන්න ඕනේ. මවාපාවු පරිසරයක් නෙවෙයි. නිසා නායකත්වය කියන්නේ ඔච්චරම මහා ලොකු දෙයක් නෙවෙයි. හොඳම නායකත්වයේ නායකයා කවුද කියලා පේන්න ඉන්න බෑ. ඒක තමයි ලෝකේ තියෙන හොඳම නායකත්වය. සරුවචනහන්සේ ඉන්න කාලේ කිසිම සංඝ කටයුතුවකට සරුවචනහන්ස අවශ්‍ය කරන්නේ නැහැ. පිරුණම් පානලා ඇහුවා සංඝයාගෙන් මහන්නේ මෙතන ඉන්න සංඝයාට මොනවාරි ප්‍රශ්නයක් තියනවද? නැහැ. ඊට පස්සේ කිව්වා ප්‍රශ්න නැහැ. මොකද ඔක්කොම අඩුම ගන්න සෝවන්නලා තියෙන්නේ. මහන්නේ මට එකයි කියන්න තියෙන්නේ. මම ජීවත් වෙන සාකල් මම කිසිම වෙලාවට උඹලා ඉන්නවයි කියලා හිතලා නෙමෙයි ජීවත් වෙන්නේ. මම මගේ විවිකේ හදාගත්තා. උඹලා ජීවත් වෙලා යම් ආකාරයකටද සරුවචනසේ හිටියත් එකයි නැතත් එකයි කියන්නේ. ඒකයි නායකත්වය කියන්නේ. එහෙම නැතුව මේ සීවි භූසිය පාගන, බෙර ගහගෙන, කොඩි දත දාගෙන පාරේ නටන කෙනා ආවගත්තේ කියන්නේ. නායකත්වයේ තියෙන්න ඕනේ මේ වදේක නායකත්වයේ දෙන මීමස්ස රජ මීමැසි කිසිම කෘත්‍යයක් කරන්නේ හැම මීමැස්මෙක්ම දන්නවා මේ වෙලාවේ රජිනේ ඉන්නවද නැද්ද කියලා. වේගුලක ඉන රජයි රජිනයි මොනම කෘත්‍යයක්වත් කරන්නේ හැබැයි හැම වේයම දන්නවා අපේ ගුල ඒකාග්‍රයි නායකත්වයක් තියෙනවා කියලා. ඊව තමයි නියම නායකත්වය. දැන් මේ තියෙන්නේ නායකත්වයේ ඒ ඒකාධිපති නායකත්වයක් කියලා ප්‍රජාතන්ත්‍රයක් ගිහිලා ප්‍රජාතන්ත්‍රයට පස්සේ වහල්ලු රජ වෙච්ච නායකත්වයක් දැන් තියෙනවා. වාල්ලු සේවය කරන වාල්ලු රජ වෙලා තියෙන දැන්. ඉතින් ඊට පස්සේ ඒක කතා කරන්න දෙයක් නැත්තේ. නමුත් පද්ධතිය දුවනකොට නායකයෙක් ඉන්න ඕන කිසිසේත්ම නායකයාගේ කිසියම් කැපිපෙන චරිතයක් නැහැ. එයා ඉන්නවා. නැත්නම් හොබවනවා කියලා කියන්නේ. නිලයේ හොබවනවා මිසක් ඒකට දාඩි දාන්න ඕන ගමන්නේ ඒක ලැබෙනවා නම් ඒක ඒ ඒ පරිසරයත් එක්කමයි ලැබෙන්නේ. මගහරින්න යන්න ඕන ගමන්නේ අපිට කර්මානුරූප වෙන්න තියෙනවා නම් මගහරින්නත් බෑ. ඒ නිසා මේ කල්පනා කරන්න තියෙන ප්‍රශ්නයක් නෙවෙයි මේක. පරිසරයේ ලෑස්ති නම් යුගයේට මෙහෙවර තියෙනවා නම් කරන එකයි තියෙන්නේ. ඒක නායකත්වය හරහා වෙන්න පුළුවන්, දෙවෙනි තැන හරහා වෙන්න පුළුවන්, සමාජිකත්වය හරහා වෙන්න පුළුවන්. කොයි දේ හෝ ඒ පැමිණි දුක් පැණි රහයි කියනා වගේ ඒ පැමිණිච්ච தත්ත්වයට බලන්න හැබැයි කෘත්‍රිමවම වපාලා අනැති සුදුසුකම් පෙන්නලා අල්ලගන්න ගියොත් නම් අවුලක්. සුදුසුකම් වලට ඒ தත්ත්වයටපත් වෙන එක ඒ ලෝකේ පද්ධතිය වල හැටි. හොඳයි අපි පැයක සැලසුම් කරලා හිටියට පැයකුත් විනාඩි 5ක් විතර කාලයක් අරගෙන තියෙනවා. ලිඛිත ප්‍රශ්න સમાප්තයි. ඒක නිසා අපි මෙතන තුන දක්වා කාලය ශක්මනකට පාවිච්චි කරලා අපි තුනට නැවත රැස් වෙනවා සාමූහික භාවනාවක් සඳහා පරයන්ක භාවනාවක් සඳහා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.